භාවනා කටයුත්තේ මොකක් සඳහාද ඒ කොහොමද කියන කාරණාව පැහැදිලි කරලා මේ කාලවකවාන පුරාවට භාවනා කරන්ට අවශ්‍ය ඒ සමත විදර්ශනා ධර්මයක් මම පැහැදිලි කරලා දෙනවා. එතකොට ඔයගලන්ට පුළුවන් අද දවසේදී හිතක් ඒ විතරක් නෙමෙයි ගෙදර ගිහිල්ලත් මේ ආශ්‍රව ධර්මයන් ක්ෂය කරගන්න විදිහට ප්‍රතිපත්ති ධර්මයේ හිසෙන්න. ඉතින් ඒ නිසා මුලින්ම මතක් කරනවා අද මේ පැහැදිලි කරලා දෙන්න හදන ධම් කරුණු සමහර විටක බොහෝම ඊටම සිව්. ඒ හින්දා ඊටමත් මුගමනාවෙන් ඊටමත් ඕනෑකමෙන් මේ පැහැදිලි කරලා දෙන දහම් කරුණු ටික ශ්‍රවණය කරන්ට කියලා මුලින්ම මතක් කරනවා. අනන්ත සංසාරේන ගමනේදී ලෝතර බුදුරජාණන් වහන්සේලා ඕනතරම් මේ ලෝක ධාතුවේ පහළ වෙලා ඇති අවශේෂාත්ම භාවයන් පැත්තකින් තැබේවා ඒ ශාසනවල අපි මිනිස්සුම වෙලත් ඇති මිනිස්සුම වෙලක් ඇති. ඒත් ඒකම ශාසනයක්වත් අපි ආදරෙන් ඇසුරු නොකළ නිසා ඒ එකම ශාසනයක්වත් අපි ප්‍රතිපත්ති වශයෙන් නොයදුණු නිසා තාම මේ ඉමක් කොනක් පරක් දෙරක් නැති ඉපදෙමින් මැරෙමින් මැරෙමින් උපදෙමින් සසර යන ඇත්තු වෙලා. ඉතින් අදhari අපිට මේ ශාසනය හොඳට අහලා ඉගෙනගෙන ඒ ධර්මයේ ඉඳෙන්න පුළුවන් නම් මේ දුක් සහගත සසර මෙතනින්ම අවසන් කරන්න පුළුවන්. ඉතින් ඒ සඳහා සසර දුක අවසන් කරන්නට අවශ්‍ය ධර්මඥානයක් පහළ කරගන්නට ඒ වගේම ප්‍රතිපත්ති ධර්මයට ඍජුවම උපකාර වන දහම් කරුණු ටිකක් මම පැහැදිලි කරලා දෙන්නේ. විශේෂයෙන්ම මතක් කරන්න තියෙන දැන් මේ ජීවම කාලේ පාවට මේ පින්වතුන් ගොඩ බණ අහලත් ඇති. අපි ධර්ම දේශනා කළා තියෙනවා ඒවත් අහලා ඇති. සමහරට භාවනා කළත් ඇති. ඒ තාම නිවන් දකින්න බැරි වුණාද? පුළුවන් වුණාද බැරි වුණාද? බැරි වුණා. හරි ඒ තමයි. නමුත් අපිට නිවන ගැන තියෙන අවිනිශ්චිත හැඟීමක්. නිවන් දකින්න පුළුවන් වෙයිද දන්නේ නැහැ කියලා. මට හිතෙන්නේ ඒකට සමහර විටක ධර්මය අඩුවක් නම් කියන්න බෑ සමාහයට අපේ අදක්ෂකම වෙන්නේ නැති කියලා. හොඳට නුවණක් තියෙන කෙනෙකුට නිවන කියන එක දකින්න පුළුවන් ඒ තරම්ම නිබර කළා විවර කළා පෙන්වන ශාසනයක් මේක. නිවන ගත්තාම අපිට හිතෙන නිවන් දකින්න පුළුවන් ඒද දන්නේ අපිට හිතින් පින් තියේද දන්නේ කියන වගේ අදහස් ටිකක් තියෙනවා. නමුත් ඇත්තටම එහෙම ප්‍රාර්ථනා කරන්නවත් එහෙම අවිනිශ්චිත හැකීමක් තබා ගන්නවත් නැතුව ඒකාන්තයෙන්ම මෙන්න මේ ටික කළොත් අපේ නිවන් දකින්නවා කියලා දැන දැක යන්න පුළුවන් ශාසනයක් මේක. එතකොට අපිට ඒ පිළිබඳව තාම නිසක බවක් ලැබුණේ නැතිනම් ඒ අපි හරියට ඒ ධර්මය ග්‍රහණය කරගත්ත ආකාරය දැරදි හෝ නැතිනම් ඊට ඍජුව අපි මනස යොමු කරන නුවණින් නොහිතපු කම නිසා වෙන්න ඇති කියලා මට හිතෙනවා. කෙසේ වෙතත් මම අද බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම අඩුම ගානේ සත්‍ය ඥානෙවත් අරගෙන දෙන්න. සත්‍ය ඥානය කියලා කියනවා. මේ දුක මේ දුක ඇතිවීම, මේ දුක නැතිවීම, මේ දුක නැති කරන මඟ කියලා මේ හතර ගැන ඌ පරිදි ඇති හැටි දන්නාකම. ඊට පස්සේ තමයි කෘත්‍ය ඥානය කියන්නේ එහෙනම් මේක කටයුතුයි කියන නොනෙන්. එතකොට හරියට හොඳ වමනාවෙන් මේ කාරණාවල් ශ්‍රවණය කළොත් යටත් පිළිසෙන් සද්ධානුසාරී ධම්මානුසාරී දැන්ටවත් අදහස් දෙන්න පුළුවන් වෙයි වීජය කෙරුවොත්. එච්චරට වටිනා ටිකක් මම පැහැදිලි කරලා දෙන්න හදන්නේ. හැබැයි ගැඹුරුයි ඈ. දැන් කයින් නම් බැලුව කොහොමවත් යන්නේ එක තැනක ඉඳගෙන ඉන්නවා වගේ පේනවා. හිතත් ওই වගේ තියාගන්න වෙනවා. කයෙන් අපි එක තැනක හිටියට කෙරවලක් නැතුව හිතේ හිතේ කතා කරනෝනේ. ආන් ඒක තිබුණොත් නම් මේ වෙනන දහම් කරුණු ටික තේරෙන්නේ නැති. ඒ හින්දා හිතේ හිතේ එක එක දේවල් හිතන්නේ නැතුව එක එක දේවල් සිහි කරන්නේ නැතුව ඉතාමත් හොඳින් වුණාවෙන් අහන්න ඕනේ. මම මුලින්ම මතක් කළේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේම සාමුක්ඛංශන දේශනා කියලා පෙන්නනවා ඒ කියන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේලා පවා ගුරුතෙන් හිතවාගෙන ගෞරව කරන ධර්මය තමයි මේ චතුරාර්ය සත්‍ය ධර්මය. මේ චතුරාර්ය සත්‍ය ධර්මය පැහැදිලි කරලා දෙන්න තමයි ලෝතර බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ. මේ කෙරවලක් නැති සංසාර දුක අවසන් කරන්න පුළුවන් ඉන්නේ අපිට චතුරාර්ය සත්‍ය අවබෝධ වුණොත් අවබෝධ කරගත්තොත්. ඉතින් අන්නේ සත්‍ය හතර පිළිබඳව මූලික දැනුවත්කමක් ඇති කරගන්න. ඊට පස්සේ මේ ටික අහලා දැනගත්තාම ඉබේම එහෙනම් මේ පෙන්නන ධර්මයේ ජීවිතය කරගන්න අපි මෙන්න මේ ටික කටයුතුයි කියලා භාවනාවකට යොමෙන්න පුළුවන් නැත්නම් මාර්ගය උපදිනවා. අපි මෙතනදී කුට්ටම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ධර්මයේ පෙළ බලමු. දුක්ඛේ ඥානං කෙනෙකුට දුක පිළිබඳ නුවණක් තියෙනවා නම් හොඳට ගන්නකොට මේ හැම එකකම අර්ථයක් තියෙනවා. දුක්ඛේ ඥානං දුක පිළිබඳ නුවණක් තියෙනවා. පළවෙනි කාරණාව තමයි දුක පිළිබඳ නුවණක් තියෙනවා. දුක්ඛේ ඥානං මොකද්ද? ජාතික දුක, ඉපදීම දුකයි, ලෙඩවීම දුකයි, මහලු බව දුකයි, මරණය දුකයි, අප්‍රියං හා එක්වීම දුකයි, ප්‍රියංගෙන් වෙන්වීම දුකයි, හිතන බලාපොරොත්තු වෙන දේවල් නොලැබීම දුකයි කායික මානසික වෙහෙස කියන මේවා දුකයි කෙටියෙන් කියනවා නම් පංච උපාදානස්කන්ධ දුක්ඛ පංච උපාදානස්කන්ධය දුකයි උපාදානයට හිත වූ ස්කන්ධය දුකයි කියලා බුදුරජාණන්සේ කියනවා හරි දුකට හේතුව යම් මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන තණ්හාවක් තියෙනවනම් උපාදානයක් තියෙනවනම් මෙන්න මේ තණ්හා උපාදානය තමයි දුකට හේතුව. හරි. එතකොට දුකේ Nirodhe මොකක්ද? මෙන්න මේ තණ්හා උපාදාන කියන කෙලෙස්ය නැති වුණොත් දුක නැහැ. එහෙනම් මාර්ගය තමයි මොකද්ද? මේ ආර්ය අෂ්ටාංග මාර්ගය සීල සමාධි ප්‍රඥා නැත්නම් සමාධිත්‍ය මුල. ඔක තමයි පෙළ. දැන් මෙන්න මේ ටික අපි බණක් විදියට අහලා හරියන්නේ නැහැ. හැමදාම තල තියෙනවනේ. මෙන්න මේ ටික අපි අපේ ජීවිතයෙන් දැක්කොත් තමා කෙන කෙනා කෙනා තමන් තමන්ට දුක් දුක්ඛේ ඥානං දුක පිළිබඳ නුවණ තම තමන්ට ඇති වෙන්නට ඕනේ. තමන්ගේ ජීවිතෙන් අපි කෙනා කෙනා තම තමන්ගේ ජීවිතෙන් මේක දකින්න ඕනේ. අන්න ඒ ගැන අපි පොඩි පරිශ්‍රණයක් කරමු. දැන් මේ තව ධර්මයක් ශ්‍රවණය කරන්න නෙමෙයි හදන්නේ ධර්ම දේශනාවක් අහන්න නෙමෙයි. දැන් අපි මේ වචන එකින් එක එකින් එක කෙනා කෙනා තම තමන්ගේ ජීවිතයට ආදේශ කර ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ පංච උපාදාන ස්කන්ධ ලෝකයකට. කෙනා කෙනාට ධර්ම දේශනා කරන්නේ. පළවෙනි එක හැමෝටම ඔගොල්ලෝ ඔක්කොටම කෙනා කෙනාට මට ගත්තාම සම කෙනා කෙනාට දුක පිළිබඳ නුවණක් තියෙන්න ඕනේ. හරි මොකද දුක පිළිබඳව නුවණ ඉපදීම, ලැබීම, මහලු බව කියන මේ ඔක්කොම දුක් ටික ලැබෙනවා. මේවා දුක මේ දුක් ඔක්කොම ටික ලැබෙනවා මොකද්ද? පංච උපාදාන ස්කන්ධයකින්. උපාදානයේ හිත ස්කන්ධයකින් කියලා කෙනා කෙනා දකින්න ඕනේ. හරි මම ඒක පැහැදිලි කරලා දෙනවා. මෙතනදී පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා කියනකොට මේ කොහේ හරි තියෙන පංච උපාදානස්කන්ධයක් නෙමෙයි කෙනා කෙනා තම තමන්ගේ උපාදානයේ හිතෝ ස්කන්ධය හරිද එතකොට පංච උපාදානස්කන්ධ දුක්ඛ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ මොකද්ද? උපාදානයේත හිත වූ ස්කන්ධ කියන එක. එතකොට උපාදානයේත හිත වූ ස්කන්ධය දුකක්. මොකද්ද? අර ඉපදීමේ දුක්, ලෙඩවීමේ මහලු බව, මරණ කියන යම්තාක් දුක්තියේද මේ දුක් කොහොම ඇවිල්ලා තියෙන්නේ එන්නේ මොකෙන්ද? උපාදානයේට හේතු ස්කන්ධෙන් කියලා තමන් දන්නවා. ඒ කියන්නේ කෙනා කෙනා මගේ උපාදානයට හිත වූ ස්කන්ධ ටික මට දුකක් කියලා කෙනා කෙනා දකින්න ඕන. හරි? උපාදාන කන්ද දුක් අපි තම තමන් දකින්න ඕනේ තම තමන්ගේ උපාදානයට හසු වෙච්ච ස්කන්ධ ටික මට දුකක්. හරි. ඒක අපි මෙහෙම පැහැදිලි කරගන්න ඈ දැන් උපාදාන කන්ද දුක්ඛ. එතකොට ඒ උපාදාන ස්කන්ධයෙන් ලැබෙන දුක් ටික තමයි අර පෙන්නේ ඉපදීම, ලෙඩවීම, මහලු බව, මරණය කියලා රූප ගත්තොත් මේ උපාදාන ස්කන්ධය කියලා කියන්නේ කන බොන ආහාරයෙන් හැදුණු රූප තියෙනවා. සතර මහා ධාතු සහ උපාදාය රූප. ස්පර්ශ නිසා හටගත් වේදනා සංඥා චේතනා කියන නාම කියලා ටිකක් තියෙනවා. ඒ නාම රූප ප්‍රත්‍යයෙන් හටගත් විඥානය කියන ධර්මතාවයක් තියෙනවා. උන්ෝයේ ස්කන්ධයන්ගේ ඇත්ත ඇති ඇති නොදැන නොදන්නා කම නිසා අපි මේ ලෝකේ එක එක වස්තු වලට ස්කන්ධ වලට දැඩිව බැඳිලා තියෙනවා. අන්න ඒ ටික දුකක් කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළේ. මම ඒක පැහැදිලි කරන්න මෙහෙම අපි කියමු ඉස්සෙල්ලාම මෙතනදී අවිඥානක අචේතනික වස්තු පැත්තකින් තබන්න සවිඥානික වස්තු තියෙනවනේ මේ මම මගේ අම්මා තාත්තා දුව පුතා සහෝදර සහෝදරි ඥාති හිතයිසින් කියලා මෙන්න මේ සවිඥානික වස්තු ටික ගැන නුවණ තිබුණාම හොඳටම ප්‍රමාණවත්. ඒ අරඹය අපේ බැඳීම අතහැරනකොට අවිඥානික වස්තු ගැන තියෙන බැඳීම අතහැරෙනවා. හරි. හරි. අපි ගන්නමු සවිඥානික කියන්නේ විඥානයේ සහිත වස්තු. හැම රූපයක්ම අපි කියමු කනබුන ආහාරයෙන් හැදුණු කනබුන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපයක්. හරිද? මේ සවිඥානික හැම ශරීරයක්ම සමානයි. බත්පාන් කෝපි මුං ඇට ආදී කනබුන ආහාරයෙන් හැදුණු කෙස්ලුම් නියදත් සම්මස්නහර කියන කොටස් කුණප කොටස් 32කින් යුක්ත රූපයක්. එක කයක්, එක රූපයක්. හොඳට මතක තබා ගන්න අනාත්මයි. කනගුණ බත්පාන් කව්පි මුං ඇට කියන මෙන්න මේ ආහාරයේ සත්‍ය පුද්ගල ක්‍රමය අනාත්මයි. අනාත්ම වූ ආහාරය නිසා අනාත්ම වූ ආහාරය නිසා මේ සවිඥානික කයක කෙස් ලොම් නියදත් සම්මස්නහර කියලා කොටස් 12ක් තියෙනවා. කොටස් 20ක් තියෙනවා. ඒ කොටස් 20ට කියනවා පාඨවි ධාතු. බාහිර කළු ගලක gadol කැටයක මැටි ටිකක තියෙන ස්වභාවයක් තියෙනවනේ. තද ස්වභාවයක්. සත්පුද්ගල නොවන අන්න ඒ වගේ කනබුන ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නියදත් සම්මස්නහර කියන මෙන්න මේ කොටස් 12 කොටස් 20 පඨවි ධාතු මේ සවිඥානික කයේ කනබුන ආහාරයෙන් හැදුණු පිත්ත සෙම සරව ලී දහඩිය කියන කොටස් ටිකක් තියෙනවා කොටස් 12 මේකට කියනවා ආපෝ ධාතු බාහිර ගිනි ගොඩක හිරු රශ්මිය වගේ තැනක තියෙන උෂ්ණයක් තියෙනවා නම් මේ සවිඥානික ශරීරයක උෂ්ණයක් තියෙනවා නම් තේජෝ ධාතු. බාහිර හමන පිම්බෙන හැකිලෙන වායු ධාතුවක් තියෙන මේ ශරීරයේ වායු ධාතුවක් වෙන සමානයි. කන බොන ආහාරයෙන් හැදුණු රූපයක් මේ. මේ රූපය දිරන්න පුළුවන්, ලෙඩ වෙන්න පුළුවන්, කැඩෙන්න පුළුවන්, බිඳෙන්න පුළුවන්. ඔන්න ඔය රූපේ අපේ ඇස් ඉදිරි පිටට එනකොට අපි මේ රූපේ ඇත්ත ඇති ඇති නොදන්නාකම නොදකින්නකම නිසා මේ කනබුන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපය අපි මොකද කරන්නේ පුතා කියලා, දුව කියලා, සහෝදරයා සහෝදරී අම්මා තාත්තා කියලා දෘෂ්ටියක් ඇති කරගන්න, උපාදානයක් ඇති කරගන්න. ඒ කියන්නේ අපි මෙහෙම ගමුකෝ. මෙන්න මේ රූපෙම ගන්නකෝ දැන් ඕගොල්ලෝ ඉස්සරහ තියෙන කනබුන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපමයි තියෙන්නේ. හරි. සම්පූර්ණම අනාත්මයි මේ කය අසුරු කරගෙන පවතින චිත්තචෛසික ටික තියෙන නිසා මේ කය කුණු වෙන්නේ නරක වෙන්නේ නැතුව පවතිනවා. නැත්තම් කන පුන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපമിതിය කය අසුරු කරගෙන පවතින සිතේ ඇති චේතනා නිසා ඉදිරියට යනවා අපහු වෙනවා. මේ රූපය ඕගොල්ලන්ගේ ඇස් ඉදිරි පිටට එනකොට ඔකලන්ට මේ රූපය පුද්ගලයෙක් හැටියට පේනව නේද? ආන් මේ පුද්ගලයෙක් හැටියට පෙනෙන කමට කියනවා අත්වාද උපාදානය කියලා. ඒක තියෙන තම මේ රූපෙ දිහා බලන කෙනාගේ මනසේ උපදින ගතිය. මේ රූපෙ දිහා දකිනකොට මේ හාමුදුරුව කියන තව සත්වයේ පුද්ගලයෙක් පෙර කොමන හෝ කර්ම රැස් කරගෙන මෙතෙන්ට ආපු කර්මානුරූපව කොහට හරි යන්න පුළුවන් තව ආත්මයක් කියන හැඟීමක් ඕගලන්ට තියෙනවා. ඒක ඕගලන්ගේ ditthi upadana. ditthi upadana. හරි. ඒ වගේම මේ රූපේ හාමුදුරමක් හැටියට දකිනවා. තව සමහරු මේක අපේ මල්ලි තමයි මහාන වෙලා ඉන්නේ. අපේ පුතා තමයි මහාන වෙලා ඉන්නේ. අපේ අයියා තමයි මහාන වෙලා ඉන්නේ කියලා සමාජයට මේ රූපය එක එක නෑදෑකමින් දකින්න පුළුවන්. ඒක කාම උපාදානය. හරි. එතකොට දැන් ඔන්න ඔය ඕගොල්ලන්ගේ උපාදානයට හසු වෙච්ච මේ රූපයට තියෙන උපාදාන ස්කන්ධය කියලා. මේ රූපය ගත්තාම යථාර්ථය කන බොන ආහාරයෙන් හැදුණු අවකාශ ධාතු අවරාගන රාශි වෙච්ච සතර මහා ධාතු රූපമിതിය. මේ රූපේ ඇත්ත ඇති ඇති නොදකින්නකොට නොදන්නකොට ඒ රූපය ඇස් ඉදිරි පිටට එනකොට ඒ රූපය ඇත්ත ඇති නොදකින කෙනාගේ මනසේ උපාදානය ඇතිකරන්න මෙන්න මේ රූපේ හිතයි. ඒ හින්දා මේකට කියනවා උපාදාන කන්ද කියලා. ඒ වගේ කෙනා කෙනා දකින්ද ඔය වගේ ඕගල්ලන්ට කනබුන ආහාරයෙන් හැදුණු අවකාශ ධාතු අවුරාගෙන රාශි වෙච්ච සතර මහා ධාතු රූපമിതി. ඕගල්ලන්ට අහු වෙලා තියෙනවා ඕගොල්ලෝ උපාදාන කරගෙන තියෙනවා ඒ රූපය ඇත්ත නොදැන අපේ පුතා කියලා. අපේ දුව කියලා. අපේ අම්මා කියලා. අපේ තාත්තා කියලා. අපේ මල්ලි කියලා, අපේ අයියා කියලා, අපේ ඥාතිවරයෙක් මේ ශරීරේ මම කියලා. අන්න ඒ කෙනා කෙනා දකින්න. ඔබේ උපාදානයේ හිත වූ ස්කන්ධය ඔබට දුකක් ගෙනත් දෙනවා. යම් කනපුන ආහාරයෙන් හැදුණු අවකාශ ධාතු අවරාගෙන රාශි වෙච්ච රූප මිටියක් තියෙන්නේ ඒක ඇත්ත ඇති හැටි නොදක ඒක දිහා බලාගෙන ඕගොල්ලෝ මේ මගේ පුතා කියලා හිත හැසිරෙව්වහම ඕගොල්ලන්ට ඒ රූපය ඒ රූපය දකින්නකොටම පුතා කියන අදහස තමයි එන්නේ. ඕගොල්ලෝ ඒ රූපය දිහා පුතා කියන අදහසින් තමයි බලන්නේ. මේ පුතා කියන අදහස ගත්තාම කාම භාණ්ඩයක් එකට කියන කාම උපාදාන පුතා කියන තැන සත්වයක් නම් අත්වාද උපාදානේ තව ආත්මයක් නම් ditthi උපාදානේ උපාදාන තුනම එකට තියෙනවා දැන් උපාදාන කන්ද දුක්ඛ කියනකොට ඕගොල්ලෝ දකින්න ඕනේ මෙන්න මෙහෙම මොකද්ද මගේ උපාදානයේත හසු වෙච්ච ස්කන්ධය දුකක් කනබුන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපമിതിය මම පුතා කියලා උපාදාන වෙලා තියෙනං මම පුතා හැටියට උපාදාන වෙලා තියෙන අර රූපය මට දුකක් කියලා දකින්න ඕනේ. ඒ කියන්නේ මොකද මොන දුකද? ඔබට ඔබට ඉපදීමේ දුක ඔබට ලෙඩවීමේ දුක, ඔබට මහලු වීමේ දුක, මරණ දුක, අප්‍රියංහායක් වීමේ දුක, ප්‍රියංගෙන් වෙනවීමේ දුක ගෙනත් දෙනවා මේ රූපේ. මේ රූපය විපරිණාම වෙන දවසට ඔබට පේන්නේ නැහැ කන බොන ආහාරෙන් හැදුණු සතර මහා ධාතු රූපය වෙනස් වෙනවා විපරිණාම වෙනවා කියලා. ඔබට පේන්නේ පුතා මරුණ හැටියට. පුතා ලෙඩ වෙච්ච හැටියට එතකොට මේ පුතා හැටියට ඥාතිවරයෙක් හැටියට අපි ආහාරයෙන් හටගත්ත අනාත්ම ස්කන්ධ ටික උපාදාන වුණාම ඒකේ තියෙන දෝෂය තමයි ඒ රූපය එක රූපයක් ආහාරයෙන් හටගත් එකක් ඒක අනාත්මයි ඒක අනිත්‍ය වෙනවා ඒක වෙනස් වෙනවා ඒක විපරිණාම වෙනවා ඒක ලෙඩ වෙන්න පුළුවන් රූපമിതിයක් මම මම කියලා බලන්නේ දරුවා කියලා බලන්නේ එතකොට ඒ රූපය වෙනස් වෙනකොට ලෙඩ වෙනකොට මැරෙනකොට විපරිණාම වෙනකොට කැඩෙනකොට බිඳෙනකොට අර උපාදාන වෙච්ච කෙනාට රිදෙනවා. ඒක උපාදාන කන්ද දුක්ඛ. කෙනා කෙනා දකින්න උපාදානයේ හිත ස්කන්ධ ටික දුකක්. ඔබ අම්මා තාත්තා දුව පුතා කියලා යම් තාක් රූප 100ක් ඔබ උරුමකම් කියයිද ඔබට දුක් 100ක් ඔබට මගේ මගේ කියලා වටිනාකමට පෙනෙන කැමැත්ත ඇති වෙච්ච අරමුණු 100ක් තියේද දුක් 100ක් එතකොට සෘතෝත් ආර්ය ශ්‍රාවකයා දන්නවා එකක් මොකද්ද පංච උපාදානස්කන්ධ දුක්ඛ මොකද එයා හොඳට ස්කන්ධ ටික අනාත්ම ඉගෙනගෙන තියෙනවා හැම රූපයක්ම මිනිස්යන්ගේ රූප, දෙවියන්ගේ රූප, යක්කුන්ගේ රූප එහෙම නැහැ. එතකොට දුවලගේ, පුතාලගේ, අම්මලා තාත්තලාගේ, සහෝදර සහෝදරයන්ගේ රූප නැහැ. රූප තියෙන්නේ කන බොන බත් පාන් කව්පේ මුං ඇට කියන අනාත්මෝ ආහාරයක් නිසා හේතුවක් නිසා හටගන්න අවකාශ ධාතු අවරාගන් රාශියට සතර මහා ධාතු රූප මිටි ඔක්කොම මේ තියෙනවා ඒ රූප කෙනා කෙනාගේ ඇස් ඉදිරි පිටට එනකොට ඒ රූපය ඇත්ත නොදන්න කම නිසා මේ මගේ පුතා මේ මගේ අම්මා මේ මගේ සහෝදරයා කියලා හිතුවාම ඒ රූපේ පුතා කියන නිමිත්තක් අපේ මනසේ හිටිනවා ඒ රූපේ අපේ අම්මා කියන නිමිත්තක් අපේ මනසේ හිටිනවා රූපේ යථාර්ථය වෙනමම එකක් කන බොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපේ නමුත් ඒ රූපයේ සටහනක් අරගෙන ඒ සටහනට පුතා කියලා අපි හිතුවාම ඒ සටහන ඒ රූපය අපේ පුතා කියන නිමිත්තක් අපේ මනසේ හිටිනවා සතර මහා ධාතු රූපේ වෙනමම සිද්ධියක්. එදා ඉඳලා අර රූපේ දකින්න ගානේ අපි පුතා කියන උපාදාන ගතියම සිහි කරගන්නවා පුතා කියන අදහසින් අපි අර රූපේ දිහා බලනවා එතකොට අපිට ඒ රූපේ පුතා වගේ පෙනෙනවා අපි පුතා කියලා දුව කියලා ඒ රූපේ දකිනකොට සිහි කරගත්තට අපි ඒ රූපේ දිහා බැලුවට රූපේ යථාර්ථය කනබුන ආහාරයෙන් හැදුණු අවකාශ ධාතු අවරාගන රාශි විච අනාත්මෝ සතර මහා ධාතු රූප මෙටියක් මෙන්න මේ රූපයේ ස්වභාවය තමයි විපරිණාම වෙනවා අනිත්‍ය වෙනවා වෙනස් වෙනවා එතකොට තම තමන් යම් රූපයක් පුද්ගලයෙක් හැටියට දරුවෙක් හැටියට නැත්නම් මෙහෙම තමන් හැටියට උපාදාන කරගෙන තියනවා නම් ඒ උපාදාන කරගත්ත ස්කන්ධ ටික විපරිණාම වෙන දවසට Tamanට දුක ගෙනත් දෙනවා. ඒ විතරක් නෙමෙයි. ඒ උපාදානය නිසා ඒ උපාදානය නිසා Tamanට සසර යම්තා සත්ව ප්‍රභේද තියේදී ඒ හැම ප්‍රභේදයකම ඉපදෙන්න වෙනවා. තමන්ද ඉපදීම, ලෙඩවීම, මහලු බව, මරණය කියන ධර්මතාවයෙන් මිදෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ උපාදාන කන්ද දුක්ඛ කියලා කෙනා කෙනා දකින්න උපාදානයේ තිත ස්කන්ධය දුකයි. එතකොට නුවණක් තියෙන කෙනාට ටග්ගලා දකිනවා මම දරුවා හැටියට යම් රූපයක් ඇසුරු කරයි නම් ඒ රූපය මට දුක ගේනව නේද? මම අම්මා හැටියට යම් රූපයක් ඇසුරු කරයිද ඒ රූපේ මට දුක ගෙනත් දෙනව නේද? යම් රූපයක් මම හැටියට ඇසුරු කරයිද ඒ රූපේ දුක ගෙනත් දෙනව නේද? දුකට හේතුව මොකද්ද? මේ රූපේ දරුව හැටියට මේ රූපේ මම හැටියට පෙනෙන කම තණ්හා උපාදානයි. එතකොට මෙන්න මේ තණ්හා උපාදාන කියන කෙලෙස්ය නැති වුණොත් නැති වුණොත් දුක එන්න විදියක් නැතු කෙන්නේ නැහැ. ඒ හින්දා බුදුරජාණන් වහන්සේ දේශනා කරන සම්මාදිට්ඨිය මොකද්ද? මේ රූපය ඇත්ත ඇත්තටි දකින්න කියලා. එතකොට අපි කෙනා කෙනා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කෙනා කෙනාට පංච උපාදාන කන්ද දුක්ඛ කියනකොට අපි උපාදානය කියන එක ඉස්සෙල්ලාම හඳුනා ගන්නවා. මොකද්ද? රූපයක් රූපයක් සත්වයේ හැටියට පුද්ගලයේ හැටියට පෙනෙන කමට කියනවා මොකද්ද? අත්වාද උපාදානය කියලා. රූපයක් තව ආත්මයක් හැටියට දැනෙන කමට කියනවා මොකද්ද? දිට්ඨි උපාදානය කියලා. රූපයක් වටිනාකමට වටිනාකමට පිනෙන කමට කියනවා කාම උපාදානය කියලා. ආදරයට ආදරේ සෙනෙහස වටිනාකමට පෙනෙන කමට කියනවා කාම උපාදානය. හරි. හොඳට බලන්න ටීවී එකක් වගේ තැනක් දැන් ටීවී එකක රූප බලලා තියෙනවනේ. ඒකේ ඇතුලේ සත්ත්ව පුද්ගල නොවන අනාත්ම රූප ටිකක් තියෙනවා. ඒ රූපය අපිට පුද්ගලයෙක් හැටියට පේනව නේද? ආන් ඒ රූපය පුද්ගලයෙක් හැටියට පෙන්වන කම තියෙන්නේ අපේ මනසේ. ඒකයි ටීවී එකක් වුණත් අපිට බලන්න පුළුවන්කම තියෙන බලන්නකෝ ඒක ඇතුලේ තියෙන වයර් කෑලි ටිකක් අහසෙන් එන්නේ මේ තරංග ටිකක් ඒත් අපිට හොඳට ලෝකයක් හදාගන්න පුළුවන් මොකද රූපයක් අපිට තේරෙන්නේවත් නැහැ ඇස් ඉදිරි පිටට එන්නකොට කෙනෙක් බයිපෙන්නේ එතකොට ඒ රූපය ඇස් ඉදිරි පිටට එන රූපය පුද්ගලයේ කැටියට පෙන්වන්න පුළුවන්කම ඒ රූපය දකින කෙනා කෙනාගේ මනසේ තියෙන. ඒ රූපේ සත්‍යයක් හැටියට පෙන්වනකම තියෙන්නේ කෙනා කෙනාගේ මනසේ. එතකොට රූපේ යථාර්ථය සත්ව පුද්ගල නොවන අනාත්ම දෙයක්. ටීවී එකේ තියෙන රූපේ සත්වයේ පුද්ගලයෙක් එහෙම පුද්ගලයෙ ඉන්නවද ටීවී එක ඇතුලේ? එතකොට එහෙනම් අපිට සත්ව පුද්ගලය පේන්නේ කොහොමද? මේ කෙලෙසයට පින් සිත් වෙන්න. උපාදානය කියන ගතිය මනසේ දුරු නොවන නොවන තාක් ටීවී බලන්න පුළුවන්. හරි? එතකොට හොඳට බලන්න සත්ත්ව පුද්ගල නොවන අනාත්ම රූපයක් තමයි ටීවී එකේ තියෙන්නේ. ඒක දිහා බලනකොට බලනවත් එක්කම කිනාවක් දන්නේ නැහැ. ඒ රූපය දකින්නකොටම රූපයේ පුද්ගලයෙක් සත්වයෙක් කෙනෙක් කියන කම කෙනාගේ මනසේ දෙනවා. ඊට පස්සේ ඒ පුද්ගලයේ කෙනෙක් කියන අදහසින් ඒ දිහා බැලුවාම ටීවී එකේ කෙනෙක් වමයි පේන්නේ. අපි දන්නේ නැහැ අපි ඒ රූපය දකිනකොටම ඒ රූපය කෙනෙක් කියලා පෙනෙන කම තිබුණේ මගේ මනසේ. ඒ කෙනා කියන අදහසින් ඒ දිහා බලපු හින්දා කෙනෙක් වගේ පේන්නේ. රූපේ යථාර්ථය අනාත්මයි කියලා අපි දන්නේ ඒන්ද ටීවී එකෙත් අපි හොඳට ගෑනු ගැන මිනිස්සු ගැන ළමයි ගැන කතා බලනවා. ඒකේ තියෙන දර්ශන රාමු වලටත් අපි අඬනවා. ඒකේ තියෙන දර්ශන රාමු වලටත් hina වෙනවා. නේ? ඒ කතාවම තමයි මේ තියෙන්නේ. අයි චුට්ටක්වත් වෙනස් නැහැ. ඒ වගේ ටීවී එකේ වගේ සැබෑවටම යථාර්ථ වශයෙන් ඇත්ත ඇති හැටි තියෙන්නේ කනබුන ආහාරයෙන් හැදුණු පඨවි ආපෝ තේජෝ වායෝ කියන අවකාශ ධාතු හවුරාගෙන රාසි වෙච්ච රූපമിතිය තමයි සිදිරි පිටට එන්නේ. ටීවී එකේ වගේමයි. අනාත්මමයි. සත්පුද්ගල භාවයෙන් චුට්ටක් ගන්න බැරි. හැබැයි ඒ රූපය ආහාරයෙන් හැදුණු සතර මහා ධාතුයි කියලා ඇත්ත ඇත්ත ඇටිය දකින්නේ නැහැ. සතර මහා ධාතුයි ආහාරයෙන් හැදුණු කියන ඇත්තක් තියෙනවා. ඒ ඇත්ත දන්නේ නැති, දකින් නැති කෙනෙක්ගේ ඉස්සරහට ඒ රූපය ආවොත් ආපු ගමම්ම ඒ රූපය අර ටීවී එකේ වගේ පේන්නේ මොකක්ද? තව පුද්ගලයෙක්, තව සත්වෙක්, තව කෙනෙක් කියන හැඟීම යෙදෙනවා සිතේ. එතකොට අපි දන්නේ නැහැ මේ රූපයේ දකිනකොට කෙනෙක් පුද්ගලයේ කියන කම මගේ මනසේ දුණා කියලා අපි ඊට පස්සේ කෙනෙක් පුද්ගලයේ කියන අදහසින් අර රූපෙ දිහා බලනවා බැලුවාම යථාර්ථයේ වැහිලම යනවා රූපේ දකින ගානේ අපිට පුද්ගලයේ කියන අදහස සිහි කරගන්නවා රූපෙ දිහා පුද්ගලයේ කියලා බලනවා රූපය දකිනකොට පුද්ගලයෙක් කියලා සිහි කරගන්නමින් රූපය දිහා පුද්ගලයෙක් කියලා බලමින් අපි ජීවත් වෙන යථාර්ථය වෙන එක. බුදුරජාණන් වහන්සේ මෙන්න මේක මතු කළ ලෝකෙට පෙන්නවා මෙන්න මේ ටික තමයි ඇත්තටම තියෙන කතාව ඔන්න ඔය ටික හඳුනගත්ත ගමන් සම්පූර්ණ නිවන් මඟ විවර වෙනවා. පොඩි කාරණාවක් තියෙන්නේ. නමුත් ගොඩාක් ගැඹුරුයි නීවරණ සහගත අපේ මනසට. එතකොට ඒකෙන් පෙන්න්නේ දැන් මේ රූපය කන බොන ආහාරයෙන් හැදුණු තම තමන්ගේ රූපේ සතර මහා ධාතු රූපമിതിය ඒ රූපේ ඇත්ත ඇත්තේ නොදකින කෙනාට මෙහෙම කළ බලනකොටම මම කියන අදහස සිහි වෙනවා එයා දන්නේ රූපේ දකිනකොට මම කියන අදහස සිහි වුණා නේ කියලා ඒ හින්දා එයාට හිතෙන මේ රූපය මම හින්දා මම කියන හැඟීම තියෙනවා කියලා. ඊට පස්සේ එයා පුරුදු වෙනවා මම කියන චේතනාවෙන් මේ දිහා බලන්න. අන්තිමට මේ රූපේ දකින ගානේ මම කියන අදහස සිහි වෙනවා. මේ රූපේ දිහා බලනවා මම කියලා. සම්පූර්ණ මම කියන අදහසෙන් වැහෙනවා මේක යථාර්ථය. මෙතන ඒ වුණාට ධර්මතා දෙකක් තියෙනවා. මෙතන තියෙනවා මෙහෙම මම කියලා බලන තැනක ධර්මතා දෙකක් තියෙනවා. එකක් තමයි අපිට හම්බ වුණේ නැති හම්බ වෙන්නේ නැති මේ ස්කන්ධයක් තියෙනවා රූපයක් තියෙනවා අනාත්ම කන බොන බත් පාන් කවපෙ මුං ඇට කියන අනාත්ම හේතුවකින් හටගත්ත කුණු පොටස් 32ක් නැත්නම් සතර මහා ධාතුව කියන රූපമിതിයක් මේ තියෙන්නේ දෙක ඒ රූපේ දකිනකොට මම කියන ප්‍රපංච සංඥාව සිහි කරගන්නවා මම කියන ප්‍රපංච සංඥාවෙන් බලනවා ඒක සමුදේ සත්‍යය. තණ්හා උපාදාන කියන කෙලෙසය. දැන් මෙන්න මේ රූප පිරිසිඳ නොදක අපිට යම්තා රූප යම්තා රූප මම හැටියට මගේ දුව පුතා අම්මා තාත්තා හැටියට හම්බෙලා තියෙයිද මෙන්න මේවා කෙනා කෙනා තම තමන් තම තමන්ගේ උපාදානෙට හිත වූ ස්කන්ධ කියලා දකින්න ඕනේ. දැන් මගේ උපාදානයට හිත වූ ස්කන්ධය මට දුකක් ගේනවා ඒකෙන් ඕගලන්ට දුකක් ගේන්නේ දැන් අපි කියමු කනබුන ආහාරයෙන් හඳුන සතර මහා ධාතු රූපයක්. මම මේ අපේ අම්මා කියලා උපාදාන වෙලා තියෙනවා. ඒ රූපේ දකිනකොට අම්මා කියන අදහස මට ඇති වෙනවා. අම්මා කියන අදහසෙන් මම ඒ දිහා බලනවා. මම ඒ රූපේ දකිනකොට අම්මා කියන අදහස ඇති වුණාට මම අම්මා කියලා බැලුවට ඒක රූපයක් ඒක අනාත්මයි ඒක හේතු ප්‍රත්‍යයයි ඒක අනිත්‍ය වෙන එකක් ඒක සංකත එකක් ඒක පටිච්ච සම්පන්න එකක් ඒක ප්‍රත්‍ය සමவாயයෙන් කළ ප්‍රත්‍ය ටික නිරුද්ධ වෙනකොට ලෙහිලා යන්න පුළුවන් රූප මිටියක් හරි නමුත් මට මේ යථාර්ථය වැහිලා ඒ ඒ රූපයට කියන දුකයි කියලා. මොකද ඒ රූපය අල්ලගත්ත කෙනාට දුක ගෙනත් වෙනවා. ඒක අනිත්‍ය වෙන එකක් රූපය කියන එක ආහාරයෙන් හටගත්ත එක කෙනෙක්ගෙන මේක අනාත්මයි රූපമിതിය. ඒ රූපය ඇසුරු කළ කෙනාට ගෑවිච්ච කෙනාට දුක ගෙනත් වෙනවා. එහෙනම් මේ රූපമിതി අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ ධර්මතාවය. ඒ රූපේ ඒ රූපය දකිනකොට මට සිහි වෙනවා අම්මා කියලා ඒ රූපය ඇත්තටියට නොදකින කම නිසා දකිනකොට අම්මා කියලා සිහි වෙනවා මම අම්මා කියලා බලනවා මෙන්න මේ මගේ උපාදානයට හිතුවේ ස්කන්ධේ මට ගේන දුක. ඇයි ඒ රූපේ විපරිණාම වෙච්ච දවසට මට අම්මමල දුක ගෙනත් දෙනවා. සතර මහා ධාතු රූපය විපරිණාම වෙන්නේ හැබැයි මට විඳින්න වෙන්නේ මව්මල දුක. සතර මහා ධාතු රූපයේ විපරිණාම වෙන්නේ මට අම්මා ලෙඩවීමේ දුක. සතර මහා ධාතු රූපේ එහාට මෙහාට වෙන්නේ හැබැයි මට ප්‍රිය විප්‍රයෝග දුක්ඛය. මේ දුක් ටික විඳිනවා මම පැත්තක ඉඳලා. හරි? දුකට හේතුව දුකට හේතුව මොකද්ද? මේ තණ්හා උපාදාන කියන කෙලෙසි. මොකද අපි අර රූපේට මොන හරි වුණාම අපේ අම්මට මෙහෙම වුණා කියලා අඬනවා. නමුත් අපි ඕකේ ධාතුව පිරිසෙන් දැක්කොත් අනේ සතර මහා ධාතුව මරුණෝ කියලා අඬනවද? සතර මහා ධාතුව ලෙඩ වෙලා අයියෝ කියලා අඬනවද? අඬන්නේ නැහැ. එහෙම හේතුවක් නැහැ. නේ? එතකොට ඒ මගේ මට පෙන්වනවා බුදුරජාණන් වහන්සේ උපාදානස්කන්ධ දුක. උපාදානෙට හිත ස්කන්ධය දුකක්. මගේ උපාදානෙට හිත ඒ ස්කන්ධ ටික මට දුකක්. හැබැයි මගේ උපාදානෙට හිත ස්කන්ධ ටික ඕගලන්ට දුක දෙනවද? නෑ. හැබැයි ඕගලන්ටත් තියෙනවා ඕගලන්ගේ උපාදානෙට හිත ස්කන්ධය. ඕගොල්ලොන්ටත් ඇති ඔය වගේම කන බොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතුයි අනිත්‍ය වෙන විපරිණාම වෙන රූප මිත්‍යක්. හැබැයි ඒක ඕගොල්ලෝ දකිනවා ඇති. ඒ රූපේ දකිනකොට පුතා කියන අදහස ඕගොල්ලන්ට එනවා ඇති. පුතා කියන අදහසින් ඕගොල්ලෝ බලනවා ඇති. ඕගොල්ලෝ යම් රූපයක් දකිනකොට පුතා කියන අදහස පුතා කියන අදහසින් ඒ දිහා බැලුවට ඒක රූපයක්. හොඳට මතක තබා ගන්න ඕනේ. කනබුන ආහාරයෙන් හැදුනේ අනාත්ම ආහාර නිසා හටගත් ඒ රූපය අනාත්මයි. ආහාරය නැති වෙනකොට නැති වෙනවා ඒ රූපය. ගින්නට හසු වුණොත් අලු වෙනවා. ජලයට හසු වුණොත් දිය වෙනවා. පොළොවට හසු වුණොත් මේ පස් වෙනවා. හුළඟට හසු වුණොත් කුඩු වෙනවා. එහෙම වෙන්න පුළුවන් රූපය. අනිත්‍යයි. ඒ රූපය අල්ලගත්ත කෙනාට ජරා මරණ දුක ගෙනත් දෙනවා. එහෙනම් ඒ රූපෙට කියන දුකයි කියලා. ඒ රූපമിതിය අනිත්‍ය දුක්ඛ අනාත්මෝ කනබුන ආහාරයෙන් හැදුණු අවකාශ ධාතු අවරාග රාසිත රූපമിതിය. ඒ රූපമിതിය යම් කෙනෙක් ඕගොල්ලෝ දකින්නකොට පුතා කියලා උපාදාන ගතිය සිහි කරගන්නව නම් පුතා කියලා උපාදාන වශයෙන් ඒ රූපය ගන්නව නම් අන්න ඒ ස්කන්ධය ඕගලන්ට දුකක්. ඒ ස්කන්ධය විපරිණාම වෙන ගානේ දරුවා මල දුක ඕගලන්ට විඳින්න වෙනවා. ප්‍රිය විප්‍රයෝග දුක්ඛය විඳින්න වෙනවා. හැබැයි ඒ ඕගලන්ට ඕගොල්ලෝ උපාදාන වෙච්ච ස්කන්ධයෙන් ඕගලන්ට දුක එන්නේ හැබැයි මට ඒක දුක නෑ. ඒ රූපේ විපරණාම වුණා කියලා මට දුක එන්නේ. ඒ වගේ කෙනා කෙනා දකින්ද තම තමන්ට දුක එන්නේ මොකෙන්ද? තම තමන්ගේ උපාදානයේ තිත ස්කන්ධ ටික දුකයි ශ්‍රතවතාරි ශ්‍රාවකය දකිනවා මොකද්ද? කාම ලෝකේ ධර්මය අහලා නැති කෙනා බොහෝම ආදරෙන් මේ මගේ පුතා දුව අම්මා තාත්තා මේ මම කියලා දකිනකොට ශ්‍රතවතාරි ශ්‍රාවකයට මිම්මක් එනවා ඒ දිහා බලන්න මොකද්ද? මේ දුක මේ ශරීරය දිහා බලන්න පුළුවන් මොකද්ද? මේක දුක කියලා. ඇයි මේ රූපය දකින්නකොට මම කියන අදහස එනවනම් මේ රූපය මම කියලා බලනවා නම් මම කියලා බලනවා නම් එහෙනම් මේ රූපය මගේ උපාදානයට හසු වෙච්ච එකක් මේ රූපයට මොනව හරි වෙච්ච ගමන් අනේ මට පිළිකාවක් නැත්තම් මට මේ ලෙඩේ හැදිලා කියලා අනේ මට මෙහෙම වෙලානේ කියලා ඉතින් ඔන්න දුක් විඳිනවා. හරිද? එහෙම නැත්නම් මම මැරෙන්න යන්නේ කියලා හෝ දුක් විඳිනවා. ජරා මරණ දුක් ටික ඔක්කොම උගලන්ට ලැබෙන්නේ මොකෙන්ද? උපාදානස්කන්ධයෙන්. උපාදාන වෙච්ච මේ ස්කන්ධයට මොනවා හරි වෙන ගානේ ඕගොල්ලන්ට ඒ දුක් විඳින්න වෙනවා. ඕගොල්ලෝ ජරා මරණ දුකෙන් මිදිලා නැත්තේ මොකක් හින්දාද? දන්නවද? ජරා මරණ ස්වභාවයට යන ස්කන්ධය මම මගේ කියලා බැඳිලා ඉන්නේ හින්දා. මේ රූපය මේක හොඳට මතක තබා ගන්න මේක රූපයක්. කනබුන ආහාරයෙන් හැදුනේ. කනබුන ආහාරයෙන් හැදුනේ. අවකාශ ධාතු අවරාගන් රාශි වෙච්ච සතර මහා ධාතු රූපමේ කියන්නේ. හැමෝම ආදේශ කරගන්න මම මම කියන කයට මම මම කියන කය දිහ මෙන්න මේ වචෙන් ටිකෙන් බලන්න මේක රූපයක්. මේක රූපයක්. කන බොන බත්පාන් කව්පි මුංගට හොලින් හැදිච්ච එකක් මේ. අවකාශ ධාතු අවරාගන රාශි විච්ච සතර මහා ධාතු රූප මිටියක් මේ. මේක ජලයකට වැටුණොත් දිය වෙන්න පුළුවන් එකක්. පොළොවට අහුනොත් පස් වෙන්න පුළුවන් එකක්. ගින්නට අහුනොත් අළු වෙන්න පුළුවන් එකක්. හුළඟට අහුනොත් කුඩු වෙන්න පුළුවන් එකක්. මේක සතර මහා ධාතු රූපමය ටිකක්. මේක ලේද හැදෙන්න පුළුවන් එකක්. මේක දිරන්න පුළුවන් ක්‍රමානුකූලව දිරලා ජරා ජීර්ණ ස්වභාවයට යන්න පුළුවන් රූපයක්. මේක නැසෙන්න පුළුවන් රූපයක්. හරි. යම් කෙනෙක් මේ රූපේ ඇත්ත ඇති හැටි නොදක මේ රූපය දකිනකොට මම කියන අදහස හිතේ සිහි කරගන්නේ නැහැ. එහෙත් එයා දන්නේ නැත්නම් රූපයත් දන්නේ නැහැ. රූපේ දකිනකොට මම කියන හැඟීම මේ හිතේ ඇතිවෙනව නේද කියලා දන්නේ නැත්නම් මම කියන හැඟීමේ මේ දිහත් බලයි නම් එයාට මේ කය පේන්නේ මම වගේ. මම යනවා එනවා ඉඳගෙන ඉන්නවා හිටගෙන ඉන්නවා වගේ තේරෙන්නේ. ඒ කියන්නේ දුක එයා එයා ලෙඩවීම මම කියලා ගත්තා දිරණකම මම කියලා ගත්තා මරණය මම කියලා ගත්තා ඒ වගේම හලු වෙන්න පුළුවන් දේ මම කියලා ගත්තා දිය වෙන්න පුළුවන් දේ මම කියලා ගත්තා පස් වෙන්න පුළුවන් දේ මම කියලා ගත්තා යමෙක් ජරා මරණ ධර්මයක් මම මගේ කියයි නම් ජරා මරණය මිදෙයිද එයා ජරා මරණයෙන් බැඳිලා ඉන්නවා ඒ හින්දා අපි ඔක්කොම ජරා මරණයෙන් මිදිලා නැත්තේ ජරා මරණයෙන් මිදිලා නැත්තේ ජරා මරණයටපත් වෙන මෙන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේ ස්කන්ධ ටික මම කියලා මගේ මගේ දුව මගේ පුතා මගේ අම්මා මගේ සහෝදරයා මගේ සහෝදරී කියලා අරගෙන මම මගේ මගේ ආත්මය කියලා අරගෙන හින්දා අපේ දුකේ ඇවිල්ලා බැඳලා ඉන්නේ සුතවත් ආර්ය ශ්‍රාවකයා දන්නවා මේ දුක් ටික ඔක්කොම විඳින්න උනේ මොකක්ද? උපාදානයේ තිත ස්කන්ධ ටික දුක. දුකට හේතුව මොකක්ද? උපාදානයි. අපිට මේ වෙලා තියෙන දේ මොකක්ද කියලා ඉස්සෙල්ලා නිකන් තේරුම් ගන්න. අර ඔගොල්ලෝ අහලා තියෙනව නේද? මේ උම්මග්ග ජාතකේ තියන්නේ අර ඒතේ රජුණන් හිටියන පඬිතු පස් දෙනේ. සේනක පුප්පුස කාවින්ද දේවින්ද කියලා පඬිතු හතර දෙනෙකුයි මෞසුද පඬිතු පස් දෙනෙක් හිටියා. හරි. ඔතනදී <clears throat> දැන් මෞසුද පඬිතු එක වෙලාවක නුවර නැති වෙලාවක වේදේ රජුණන් මගුල් පොකුණේ වතුර කිරුණාම ලස්සන මණිකක් තිබුණා. හරි. ඊට පස්සේ අර පඬිතුයෝ හතර දෙනා කිව්වා රජුරවන්ට මෙන්න මේ පොකුණේ මණිකක් තියෙනවා මේක ඉහළ ගන්න කියලා. ඉතින් මණික පෙවුන වතුර පිරුණාම වතුර ඉහළ ඉහළ බැලුව බලනකොට මොකද වෙන්නේ? වතුර ඉහළ ඉවර වුණාම මණික නැහැ. ආයෙත් වතුර පිරුණාම ආයෙත් මණික පේනවා. ආයෙත් වතුර ඉහළ ඉහළ බැලුව මණික නැහැ. ඉතින් දැන් මේක හරි ප්‍රේලිකාව වතුර පිරුණාම තියෙනවා ඉස්සහම නැහැ. ඉතින් මෞසුද පඬිතුයන්ට කිව්වා මෞසුද පඬිතුයෝ මොකද කරන්නේ? වෙනම වතුර භාජනයක් ගෙනල්ලා එතන තියපුවා. තිබ්බහම වතුර භාජනයකට වටන මණික ඡායාව. ඒතර මෞසුද පඬිතුයෝ තීරණය කළා මේ මණික තියෙන පොකුණේ නෙමෙයි. මේ ළඟ තියෙන තල් ගහේ කාව හරි ලග්ගල ගන්න කියලා. හරි. දැන් තල් ගහේ තියෙන මණික මැණිකේ ඡායාව පොකුණට වැටුනහම දැන් අර මෝඩ පඬිතුය මොකද කරන්නේ මැණික තියෙන්නේ තල් ගහේ ඒකේ ඡායාව මේකට වැටලා තියෙන්නේ කියලා දන්නේ තුනම මොකද කරන්නේ පොකුණේ මැණික හොයන එක පුදුමයක් නෙමෙයිනේ ආන් ඒ වගේමයි මේ රූපය දකිනකොට මේ රූපය නිසා මම කියන හැඟීම තල්ගහේ වගේ තල්ගහේ තියෙන මැණික වගේ මම කියන හැඟීම තියෙන අපේ මනසේ. අපේ මනසේ තියෙන අනේ අම්මා මේ උපාසකම් වල තේරෙන්නේ නැහැ සිංහල. මම මුලින්ම කිව්ව දුරකථන ඕෆ් කරන්න කියලා. අර තල්ගහේ තියෙන මැණිකේ ඡායාව පොකුණට වැටුනහම තල්ගහේ තියෙන ඡායාවයි පොකුණේ වැටුනේ කියලා දන්නේ නැති වුනහම පොකුණේ මැග්නික හේවීම පුදුමයක් නෙමෙයි. ඒ වගේ කන බොන ආහාරයෙන් ඇතුණු සතර මහා ධාතු රූපය පිරිසිඳ නොදකින කම නිසා මම කියන හැඟීමක් හදාගත්තාම ඒ මම කියන හැඟීම මේ දිහා බැලුවාම මම කියන හැඟීම අර තල්ගහේ මැණික තියනවා වගේ අපේ මනසේ තියෙන ගතියක් මැණික ඡායාව පොකුණට වැටුණා වගේ මම කියන මනසේ තියෙන ගතිය අපිට මේ රූපය මත පතිත වුණාම දැන් හරියට මණික පොකුණේ තියෙනා වගේ පේන්නේ. අපි දන්නේ මෙහෙම කළා මම කියලා බලන කම මම කියන කම තියෙන්නේ මනසේ ඒ මානසික ඡායාව ඇතුළ නේද මේ රූපෙට මම වෙලා තියෙන්නේ කියලා දන්නේ නැති වුණාම පොකුණේ වතුර හින මැනික ගන්න වගේ ඉතින් මගිය අත අත ගානවා මේ දැන් අපි ඈ මේ මම ඉඳගෙන ඉන්නවා දැන් මට කවනවා පොවනවා මොකද මේ පොක්කුණි ඡාය මේ මේ වතුර හින මැනික ගන්න වගේ මනසේ තියෙන මම කියන හැඟීම මේ රූපයට වැටිලා අපි ඒක දන්නේ දැන් කය මම කියන තැනකින් අපි ගියන් දෙනු කරනවා උන් ඔය වගේ මෝඩකමකින් තමයි මේ කාම ලෝකේ ජීවත් වෙන්නේ. අර කනබුන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපය ඇස් ඉදිරි පිටට එනකොට දරුවා කියන හැඟීම ඕගොල්ලන්ගේ මනසේ උපදින්නේ. ඒ මනසේ තියෙන ඡායාව ආපහු ගිහිල්ලා ඒ රූපේ හැපෙනවා. ඕගොල්ලන්ට ටග්ගල ඕගොල්ලන්ගේ මනසේ තියෙන දරුවා කියන හැඟීම වැටෙනවා ටග්ගල රූපෙට. දැන් ඕගොල්ලන්ට පේන්නේ රූපේ දරුවා වගේ. ඕගොල්ලෝ දන්නේ කනපුන ආහාරයෙන් ඇතුම් රූපය මට දරුවෝ වගේ පේනව නේද කියලා. කෙනා කෙනා දන්නේ මට දරුවෝ වගේ පේනව නේද කියලා. ඒ ඒ රූපේ දරුවමයි කියලායි හිතන්නේ. හොඳට මතක තබා ගන්න රූපේ දරුවා වෙනකමයි රූපේ දරුවා වගේ පේනකමයි දෙකක්. අපි හිතාගෙන ඉන්නේ රූපේ දරුවා හින්දා මට දරුවා වගේ පේනවා කියලා නෑ. හොඳට මතක තබා ගන්න රූපයේ කනබුන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතුයි. කුණු වෙන්න පුළුවන්, නරක වෙන්න පුළුවන්, දිරන්න පුළුවන්, ලෙඩ වෙන්න පුළුවන් ජරා මරණ ධර්මයක් රූපය කියලා කියන්නේ. ඒ රූපේ දකින්නකොට ඒ රූපේ ඇත්ත ඇතියට නොදකින කම නිසා පුද්ගලයෙක් සත්වෙක් දරුවා කියන අදහස ඒක දකින කෙනාගේ මනසේ ඇති වෙන්නේ. එයාගේ රූපෙ දිහා දරුවා කියලා බලන්නේ. එයාගේ මනසේ තියෙන ඡායාව අර රූපෙට වැටලා දරුවා වගේ පේන්නේ. අනේ අපි තමන්ගේම ඡායාවට රැවටිලා බුරනර සුනකේ වගේ සත්තු මෝඩයි කියලා අපි දකිනවා ඒත් අපේම මානසික ඡායාව සතර මහා ධාතු රූපෙට වැටලා නේද කියලා අපි දන්නේ ඈ ඉතින් දරුවා වෙනුවෙන් මෙහෙම කරන්න ඕනේ දරුවට මෙහෙම උගන්වන්න ඕනේ කියලා ඉතින් අපිට බොහෝ දේ තම තමන්ගේ මනසේ තියෙන ගති සතර මහා ධාතු රූපේට තබල පරිහරණය කරන ලෝකෙට කියනවා කාම භූමිය කියලා. කාම භූමිය කියන්නේ තමන්ගේ මනසේ උපාදාන අත්වාද දික්ටි කියන මේ කෙලෙස් ටික සතර මහා ධාතුවට තබලා පටවියාපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුවට මනසේ තියෙන කෙලෙස් නිමිති ටික තබලා ලෝකයක් හදාගන්න මට්ටමට කියන කාම ලෝකය කියලා. හරි? එයා මිදෙන්නේ නැහැ. එයා බැඳිලා පටවියාපෝ තේජෝ වායෝ කියන සතර පස් දියගෙන තුලන් හතර බැඳිලා බදාගෙන ඉන්න පස් දියගෙන තුලන් හතර. ඇයි එයාට පේන්නේ මගේ පුතා වගේ. මගේ අම්මා වගේ මේ කය මම වගේ මානස ඡායාව වැටිලා මේකට කියලා පේන්නේ ඉතින් දුකින් නොමිදීම පුදුමයක් නෑ මේ චූටි දෙයක් වෙලා තියෙන්නේ. තම තමන්ගේ සතර මහා ධාතු රූපമിതിය පිරිසිඳ නොදකින්න කම නිසා මනසේ එක එක එක එක විදිහේ නිමිති වටිනාකම් හදාගෙන ඒ මනසේ තියෙන නිමිති හදන්න හේතු වෙච්ච රූප ටිකට ආපහු තබලා මේ රූපේ දකින්නකොට මේක පෝසිලෙන් පීවිසි කෝප්පයක් නේද කියන අදහස මට එන ආවහම ඒ අදහසය මම ආපහු ඒකටම තබනවා තබුවාම මට පටිවිය වැහෙනවා මේක පෝසිලෙන් පීවිසියක් වගේ ඒකයි තණ්හාව උපදින්න පවතින්න පුළුවන් මේක යම් රූපයක් පිළිසිඳ නොදකින්නකොට මගේ පුතා කියන අදහස ඇති වුනහම ඒ පුතා කියන අදහස ඇති වෙච්ච රූපයම අල්ල ගන්නවා ඒ පුතා කියන අදහස. ඉතින් ඒ රූපේ පුතා වගේ. ඉතින් මට ඕනේ බුදුරජාන් වහන්සේ පැහැදිලි කරන්නේ මෙන්න මේ ටික පංච උපාදාන කන්ද දුක්ඛ. උපාදානෝ ස්කන්ධය දුක. ඕගොල්ලෝ උපාදාන වෙලා තියෙන ස්කන්ධ රූපස්කන්ධය කියන්නේ මොකද්ද? පස්දිය ගිනිසුලන් හතර උපාදාන කරගෙන. ඒ උපාදාන කරගත්ත පස්දිය ගිනිසුලන් හතර ඕගලන්ට ගෙනත් දෙනවා. මව්මල දුක, දරුවමල දුක, අම්මමල දුක, සහෝදරයමල දුක, ඥාතිවරයමල දුක, තමන් ළඩ වෙච්ච දුක, තමන් මහලු වෙච්ච දුක, තමන්ට පිළිකාවක් ඇතිච්ච දුක, තමන්ට අංශභාගය ඇතිච්ච දුක, තමන් අසරණ වෙච්ච දුක ඔය ඔක්කොම ටික ගෙනත් දෙනවා මොකෙන්ද? තම තමන් උපාදාන වෙච්ච සතර මහා ධාතු රූප. දුකට හේතුව මේ ඔක්කොම දුක් වලට හේතුව තණ්හා උපාදානයි. තණ්හා උපාදානයි. මේ රූප වටිනාකමට මේ රූප සත්ත්ව පුද්ගල භාවයට පෙනෙන දැනෙන කම අපේ මනසේ තියෙන කොච්ච වටිනාකම වටිනාකම මේක හරිසියුම් හොඳට තේරුම් ගන්නද අපේ මනසේ යෙදෙන්නේ කියලා අපිට හිතන්නවත් බෑ හිතෙන්නවත් නෑ මම ඔයගලන්ට උපමාවක් කියන්නම් රුපියල් 5000 කොලයක් මෙහෙම තිබ්බොත් මේක දිහා දකින්නකොට ඔයගොල්ලෝ කොහොටම හිතෙනවා මොකද්ද මේක රුපියල් 5000ක් වටිනවා කියලා දැනෙනවනේ මේ කඩදාසි මේක ගත්තොත් කඩේකට ගිහලා මෙච්චර මෙච්චර බඩු ගන්න පුළුවන් කියලා දැනෙනවානේ. ඔගලන්ට නිකන්වත් තේරෙනවද ඒ කඩදාසිය වටිනවා කියලා මට තේරෙනවා කියලා තේරෙනවද? නෑ. අපිට තේරෙන්නේ ඒක වටිනවා කියලාමයි නේද? හොඳට බලන්න මේක දකිනකොට මේක 5000ක් මේක ඇස් ඉදිරි පිටට එනකොට මේක වටිනාකමට මට දැනෙනව නේද කියලා අපිට හැඟීමක්වත් තේරෙනවද? නෑ. අපි දන්නවද? නෑ. හිතෙන්නේවත් හිතෙන්නේවත් නෑ නේද? නෑ. අපිට දැනෙන්නේ කොහොමද? මේක වටිනවමයි කියලාමයි නේද? ඒ හින්දායි අපි ඒක ඇහෙඳගන්නේ ගෙනහිල්ලා කබඩ් එකක දාලා යතුරු දාලා වහන්නේ මොකද ඒක වටින හින්දායි. එහෙම නේද? මොකද ඒක හොරු ගත්තොත් මීයෝ කෑවොත් වේයෝගේ දුක එනවා අපිට ඒක වටිනවා හින්දා. දැන් කීයටවත් බලන්න මේ කෙලෙසේ හැංගවිලා තියෙන හැටි ඒකයි මේ බුදුරජාණන් දේශනා කරන්නේ. එතකොට දැන් ඒ කඩදාසියම වටිනවා කියලාමයි අපිට තේරෙන්නේ. නමුත් ආණ්ඩුවේ නීතියක් දැම්මොත් අද රෑ 12න් පස්සේ අහවල් කාණ්ඩයට අයත් 5000කුල අවලංගුයි කියලා. හෙට දිහා හෙට මේක දිහා බලන මොකක් වෙයිද? වටිනවද? ඉතින් මට කියන්න කඩදාසිය වටින එකම නම් ඊයේ වටිනව අද නොවටිනව වෙන්න පුළුවන්ද? ඊයේ පෙවුන එක නෙමෙයිද අද පේන්නේ? ඊයේ පෙවුන එක නම් අද පේන්නේ. දැන් ඊයේ වටිනාකමට පෙවුනා අද එච්චර වටින්නේ නැත්තම් එහෙනම් ඒක වටිනාකමට පෙවිලා ඒක වටිනවද ඒක දිහා බලන කෙනාට මේක වටිනවා කියලා තේරෙලද තියෙන්නේ කියලා බලන්න. නමුත් අපිට හිතන්නවත් බෑ නේද? අපිට පේන්නේ ඒක වටිනවමයි කියලා නේද? තේරෙනවද මං කියපේ? ඒ සිද්ධියමයි මේ. මේක මම වගේ පේන්නේ ඕගලන්ට පේන්නෙම නෑ. පේන්නෙම නෑ. මේක දකින්නකොට මම කියන කම මනසේ නේද යෙදෙන්නේ කියලා. මේ රූපේ මම වගේමයි ඕගලන්ට පේන්නේ. හැබැයි අරකේ අර වටිනාකම ප්‍රඥප්තියෙන් අයින් කරන්න පුළුවන් වුණා වගේ මේකේ ඇත්ත දැකලා මේක මම කියලා පෙනෙනකම අයින් කරන්න පුළුවන්. ඔගොල්ලෝ හිතන්නේ මේ රූපය මගේ දරුවාමයි කියලා. ඒ රූපේ දකිනකොට මගේ දරුවා කියලා පෙනෙනකම කියන එක දැනෙන්නවත් නැහැ. අර පන්දහ කොලේම පෙනෙන කොලේම වටිනවා කියමට පෙනෙනවා වගේ මේ දරුවා වගේම යෝගලන්ට පේන්නේ. හැබැයි අර ප්‍රඥප්තියෙන් ආණ්ඩුවේ අනකිරීමෙන් අපිට තේරුණා එහෙනම් කොළේ වටිනවා නෙමෙයි අපේ මනසේ වටිනාකම තියෙන්නේ ඒ වගේ ඔගොල්ලෝ මේ රූපේ යථාර්ථය ටික ටික බලන්න හුරු කරන්න ටග්ගාල තේරෙයි රූපේ වටිනවා නෙමෙයි රූපේ වටිනාකම තේරෙන්නේ මගේ මනසටයි රූපේ දරුවා නෙමෙයි රූපේ දරුවා කියලා තේරෙන්නේ මටයි කියලා තේරෙයි අන්න එදාට සතර මහා ධාතුවෙන් ගැලවෙනවා එදාට සතර මහා ධාතුන් ගැලවෙනවා. හොඳට මතක තබාගන්න මේ තණ්හා උපාදාන මනසේ තියෙන උපාදාන කියන ගතිය යම් ස්කන්ධයක යෙදුනොත් අපිට ආයේ මනසේ පේන්නේ මොකද ඒක ස්කන්ධයේ යෙදුන දැන් ඒ වස්තුවෙන් ඒ ගතිය ප්‍රකට වෙන්නේ බලන්න අර කඩදාසි කුලී අපි අපි මෙච්චර රකින්නේ ඇයි ඒක වටිනින්දනේ කීයටවත් මේක දකිනකොට වටිනාකමට මාගේ මනසේ මට වටිනාකමට තේරෙනවා කියලා දැක්කොත් අපි අරක ඇහිඳිනවද? ඇහිඳින්නේ නැහැ. ලෝකේ කියන්නේ ඒක. කෙලෙස්යක් පරිහරණය කරන එක. කෙලෙස්යකින් ජීවත් වෙන එක තමයි ලෝකේ කියන්නේ. මනසේ මනසේ තියෙන වටිනාකම කඩදාසියට තබලා දැන් 5000 කුලයක ජීවත් වෙනවා අපි. ආන් ඒ වගේ මනසේ තියෙන වටිනාකම සතර මහා ධාතුවට තබලා රන් රිදී මුතු මැණික් කියන වටිනා වස්තු හැදිලා. මනසේ තියෙන ගතිය සතර මහා ධාතුවට තබලා දුව පුතා අම්මා තාත්තා හදාගෙන දැන් පස්දිය ගිනි සුලං හතර හතර මනසේ තියෙන නිමිති ටිකෙන් පරිහරණය කරනවා ඔන්න ඕකට කියනවා කාම ලෝකේ කියලා. යම් දවසකදී යම් දවසකදී මෙන්න මේ සතර මහා ධාතුව පිරිසිඳ දැක්කොත් දකින්ද මහන්සි ගත්තොත් විතරයි මනසේ තියෙන ඡායාව ඒ මත පතිත වෙන්නේ නැත්තේ පතිත වෙච්ච එක ගැලවෙන්නේ. සතර මහා ධාතුව පිරිසිඳ දැක්කොත් ඕගොල්ලෝ කාම භූමියෙන් මොකද වෙන්නේ? මිදෙනවා. ඕගොල්ලන්ට යම් දවසකදී පස්දිය ගිනිසුලන් හතරේ පස්දිය ගිනිසුලන් හතරේ නෑදෑයෝ නැති වුණොත් පස්දිය ගිනිසුලන් හතරේ මම හෝ මගේ හෝ මගේ ආත්මික දේවල් නැති වුණොත් පස්දිය ගිනිසුලන් හතර පස්තිය ගිනිසුලන් හතරමයි කියලා ඇස් දෙක පෑදුනොත් ඇත්ත ඇතිනේ දැක්කොත් අන්න ඒකට තමයි නිවන් දැක්ක කියලා කියන්නේ The talk was broken into two parts for the convenience of listening. You listen to the part one of the talk. Click the next track to listen to the remainder of this talk.